ආර්යදාස මහත්මයාගේ දයාබර භාර්යාව වන පద్මා ආර්යදාස මහත්මිය සහ දූ දරුවන් විසින් පින්කමේ අරමුණ වශයෙන් දක්වලා තියෙන්නේ එංගලන්තයේ වාසය කළ 2016 නොවැම්බර් මාස 29 වන දින අභව ප්‍රාප්ත වන්නට යෙදුණු විශ්‍රාමික ඉංජිනේරු එස්.වී.ඒ. ආර්යදාස මහත්මයාගේ වියෝවෙන් වසර 7ක් පිරීම නිමිති කොටගෙන එතුමන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම සහ මිය පරලෝකීය සියලු ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීමේ අරමුණ ඇතිවයි අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ. අද ධර්මදේශනාව සඳහා මාතෘකාව වශයෙන් ඒ පින්වත්තුන් ආරාධනා කරන්නට යෙදුනේ ප්‍රිය විප්‍රයෝග දුක දුරු කර ගැනීම සඳහා උපකාර වන දහම් කරුණු පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට ඒ සඳහා අපි මාතෘකා පාඩය හැටියට සජ්ජායනා කළේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන ඊ타මත්ම වටිනා සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වෙනවා අබින්හ පච්චවෙක්කිතබ්බ සූත්‍රයේ වශයෙන්. එහෙම නැත්නම් ඨාන සූත්‍රය කියලත් හඳුන්වනවා. මේ සූත්‍රයේ කාරණා පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සියලු දෙනා විසින්ම නිතර නිතර සිහි කළ යුතු කරුණු පහක්. ඒ කරුණු පහෙන් සිව්වැනි කාරණය තමයි අපි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අබින්හං පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සියලු දෙනා විසින්ම නිතර නිතර මේ කාරණය ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි කුමක්ද කාරණය සබ්බේහි මේ පියේහි මනාපේහි මට ප්‍රිය වූ මනාප වූ සියල්ලෙන්ම නානා භාවෝ විනා භාවෝ එතකොට ඒ සියලුම දේවල් වලින් වෙන් වෙන්නට සිද්ධ වෙනවා ඒ වගේම ඒ මම ප්‍රියමනාප වූ කැමති වෙන සියලුම දේවල් වෙනස් වෙන සුළුයි ඒවා විපරිණාමයටපත් වෙනවා. ඒ වගේම යම් මොහොතක ඒවා ਸਰව සම්පූර්ණයෙන් අහෝසි වෙලා යනවා. එක්කෝ ඒවා තිබියදී Tamanට මිය යන්නට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් Taman සිටියදී ඒවා අහෝසි වෙනවා. මේ කවර ක්‍රමයකින් හෝ ඒවයින් වෙන් වෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම පවතින කාල සීමාව තුලත් වෙනසකට ලක් වෙනවා පරිවර්තනය වෙනවා හැමදාම එකම විදිහෙන් පවතින්නේ නැහැ ඒක තමයි නානාභාව විනාභාව කියලා හඳුන්වන්නේ එතකොට සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති අබින්හම් පච්චවේක්කිතබ්බ මේ කාරණය නිතර නිතර සිහි කරන්නට කියලා දේශනා කරනවා කවුරුන් විසින්ද ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සියලු දෙනා විසින්ම මේ කාරණය නිතර නිතර සිහි කිරීම අවශ්‍යයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරා එහිදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි කුමක් නිසාද මේ කාරණය නිතර නිතර සිහි කරන්නට කියලා දේශනා කරන්නේ. උන්වහන්සේ එහිදී පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් Tamanට ප්‍රිය වූ මනාප වූ දේවල් පිළිබඳව දැඩිව තෘෂ්ණාවෙන් උපාදාන කරගත්තහම ඒ හේතු කොටගෙන බොහෝ අකුසල ධර්ම පාප ධර්ම වලට නැඹුරු වෙන්නට ඉඩ කඩ තියෙනවා. ඒ මොකද ඒ Taman කැමති වෙන දේවල් පවත්වා ගන්නට සංරක්ෂණය කර ගන්නට නඩත්තු කර ගන්නට ඒවා Tamanට අත්පත් කොට පවත්වා ගන්නට උත්සාහ කිරීමේදී සෑම කල්හිම සෑමදාම එකම විදිහට මේ දේවල් මා සතුව පවතින්නට ඕන කියන විදිහේ දැඩි ආකල්පයකින් යුක්තව මේ සියල්ලක්ම වෙනස් වෙනවා අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා අහෝසි වෙනවා අපිත් මේ යනවා කියන මේ යථාර්ථය අමතක කරලා අර Taman කැමති වෙන සංස්කාර ධර්මයන් පිළිබඳව. ඒ කියන්නේ පුද්ගලයෝ ද්‍රව්‍ය, ස්ථාන, ආයතන, තනතුරු, අවස්ථා මේ ඕනම දෙයක් නාම රූප ධර්ම වශයෙන් ලෝකේ ක්‍රියාත්මක වෙන ෂඩේන්ද්‍රයන්ට අරමුණු වෙන ඕනම කාරණයකට Taman ප්‍රියමනාප වුනහම ඒ ප්‍රියමනාප වෙන දේ සියලු කල්හිම Taman සමග පවතින්නට ඕන කියන විදිහේ අදහසකින් යුක්තව මිනිස්සු බොහෝ පව්කම් වලට පෙළඹෙනවා. ප්‍රශ්නාවෙන් බැඳෙනවා, දැඩිව උපාදාන කරගන්නවා, අතහරින්නට සූදානම් නැහැ. ඒ වගේම වෙනත් කෙනෙක් ඒවට අයිතිවාසිකම් කියන්නට આવොත් එනකොටා ගන්නට යුදවදින්නට සූදානම් වෙනවා. ඒ Taman කැමති දේවල් ධාර්මිකව ලබන්නට පුළුවන් වුණොත් එහෙම ලබනවා. ධාර්මිකව ලබන්නට බැරි නම් අධාර්මිකව ලබන්නට පාපකාරී චේතනා ඇති වෙනවා. ඒ Taman කැමති දේවල් සම්පාදනය කරන්නට හොරමැරකම් කරන්න, වංචා කරන්න නොඑක් අපරාධ කරන්නට පෙළඹෙනවා මේ විදිහට ඒ Taman කැමති වෙන ප්‍රේමනාප වෙන දේවල් අනිත්‍යයි වෙනස් වෙන සුළුයි යම් දිනක ඒවා අහෝසි වෙනවයි කියන මේ යථාර්ථය නුවණින් සිහි කළේ නැතිනම් ඒ ප්‍රේමනාප ආරම්මණයන් අත්පත් කරගන්නටත් පවත්වා ගන්නටත් මිනිසුන් බොහෝ පව්කම් වලට පෙළඹෙනවා. ඒ පාප ධර්මයන්ගෙන් සිත නිදහස් කරගන්නට නම් මේ කැමති වෙන හැම දෙයක්ම වෙනස් වෙන සුළුයි ඒවා යම් දිනක අහෝසි වෙනවා ඒවා කොතෙක් පවත්වා ගත්තත් අපට යම් දිනක ඒවා අතහැර යන්නට වෙනවයි කියන මේ යථාර්ථය සිහි කරන්නට කියලා දේශනා කළේ ඒ අනර්ථයෙන් සිත මුදවාට ඊළඟට අනෙක් කාරණේ තමයි යම් කිසි කෙනෙක් එසේ තෘෂ්ණාවෙන් උපාදාන කරගත්තාම Taman කැමති වෙන දේවල් ඒ කැමති වෙන දේ අහිමි වුණු තැන වෙනස් වුණු තැන විපරිණාමයටපත් වුණු තැන Tamangen ගිලිහුණු තැන අතිශයින් දුකටපත් වෙනවා. ශෝකයටපත් වෙනවා. කම්පාවටපත් වෙනවා. මුසපත් වෙනවා. ඒ වගේම සති සම්පජඤ්ඤේ නැති වෙනවා. ඒ තනත්තා සිහි මුලාවට පැමිණෙනවා. ඉතින් ඒබඳු විපරීත ස්වභාවයකටපත් නොවි ලෝකේ යථා ස්වභාවයේ තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්නට නම් කල්ැතිවම නැවත නැවත සිහිපත් කිරීම අවශ්‍යයි. කුමක්ද මේ ප්‍රියමනාපෝ සියලු දේවල් වෙනස් වෙනවා ඒ වගේම යම් දිනක සම්පූර්ණයෙන් ඒවා අහෝසි වෙනවා එහෙම නැත්නම් ඒවා තිබියදී අපට මේ යන්නට සිද්ධ වෙනවා ඒ නිසා පවතින තාක්කල් වෙනස් වීමත් යම් මොහොතක වෙන්වීමත් කියන මේ කරුණු දෙක මේ සියලු සංස්කාර ධර්මයන් පිළිබඳ අනිවාර්ය කාරණා කියන බව ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සියලු දෙනා විසින්ම නැවත නැවත සිහිපත් කරන්නට කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසයි දැන් මේ විදිහට ප්‍රියමනාප වූ දේවල් පිළිබඳව යම්කිසි කෙනෙක් Tamanට ප්‍රියමනාප වෙන්නේ Tamanගේ රුචි අරුචිකම් අනුව යම් යම් காரணා Tamanට ප්‍රියමනාප වෙනවා ඒ සැබවින්ම ප්‍රියමනාප උනේ කුමක් නිසාද කියලා සමහර විට අපට කල්පනා කළාට පැහැදිලිව තීරණය කරගන්නටත් බැරි අවස්ථා තියෙනවා මේ ස්ත්‍රියට තමයි මම කැමති මේ පුරුෂයාට තමයි කැමති මේ විදිහේ හැඩරුවට තමයි මම කැමති. මේ විදිහෙන් සිනා වෙනවට කතා කරනවට තමයි කැමති. මේ විදිහෙන් වැඩ කරනවට තමයි කැමති. එතකොට මේ මොකක් නිසාද එහෙම ඒවට කැමති වෙන්නේ? අනිත් ඒවට අකමැති වෙන්නේ ඇයිද කියලා හුවොත් එහෙම පැහැදිලි කරන්නට සමහර විට කෙනෙකුට පහසු නැහැ. නමුත් එක් එක් පුද්ගලයාට තම තමන්ට රුචි වෙන විදිහක් ඇසින් දකින රූප, කනින් අසන ශබ්ද, නාසයෙන් ආග්‍රහණය කරන ගන්ධයන් දිවෙන් රස විඳින රසයන්, කයින් ස්පර්ශ කරන ස්පර්ශයන්, සිතට අරමුණු වෙන ආරම්මණයන්හි Taman කැමති සහ අකමැති කියලා ප්‍රභේද දෙකක් හැම ප්‍රතජන පුද්ගලයෙක් සතුවම පවතිනවා. මේවට තමයි කැමති, මේවට තමයි අකමැති. ඒතකොට අකමැති ඒවා වෙනම ගොනුවක් හදන්න කියලා කිව්වොත් එහෙම අපිට තේරෙන්නේ නැහැ මොනවටද අකමැති කියලා ඔක්කොම ටික එක සටහනකට ගන්න අපිට ඒ සියල්ල සිහි කරන්න බෑ. ඒ වගේම කැමැතිය මොනවද කියලා ඔක්කොම එක සටහනකට සටහන් කරන්න කිව්වොත් එහෙම කරන්නත් අපිට තේරෙන්නේ නමුත් කරුණු පැමිණෙන පැමිණෙන අවස්ථාවල ඒකට නම් මං කැමති නෑ මේකට නම් කැමති කියලා අපිට කියන්න පුළුවන්. ඒන්ද්‍රයන්ට ඒ අවස්ථාවන්හිදී ගෝචර වෙන ස්වභාවයත් කල්ැතිව ඒවා පිළිබඳව සිතලා මතලා තියෙන, උපාදාන කරගෙන තියෙන ආකල්පත් අනාගතය පිළිබඳව සිතලා උපකල්පනය කරලා තියෙන අපේක්ෂා කරන අරමුණුත් මේ සියල්ලක් හේතු කොටගෙන පුද්ගලයෙකුගේ චිත්තසංතානයේ මේ මේ අරමුණු වලට මම කැමති මේවට අකමැති කියන යම්කිසි බෙදීමක් පවතිනවා. ඒ බෙදීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා, අනන්‍ය වෙනවා. දැන් කෙනෙක් කැමති වෙන රසයට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. ඒකේ තැනත්තට නීරසයි වගේ දැනෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අප්‍රසන්නයි වගේ දැනෙන්න පුළුවන්. කෙනෙක් කැමති රූපයට තව කෙනෙක් අකමැති. කෙනෙක් කැමති ශබ්දයට තව කෙනෙක් අකමැති. ඒ කුමක් නිසාද? මේ රුචිකත්වය කියන එක ප්‍රියමනාප බව කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍යයි. ඒ පුද්ගලයාගේ සිතුම් පැතුම් ආකල්ප මනෝභාවයන් තාංසාරික ස්වභාවයන් ඇබ්බැහි මේවා මත ඒ රුචි අරුචිකම් වෙනස් වෙනවා. කෙසේ හෝ Taman හැම ප්‍රතඥ පුද්ගලයෙකුටම Taman ප්‍රිය කරන, Taman කැමති වෙන, Taman අපේක්ෂා කරන ද්‍රව්‍ය පුද්ගලයන් ඒ වගේම සිදුවීම් තනතුරු මේ බොහෝ දේවල් එක් පුද්ගලයෙක් සතුව Tamanට අනන්‍ය ස්වභාවයෙන් පවතිනවා. එතකොට ඒ Taman කැමති වෙන දේවල් සියලු කල්හිම පවතින්නට ඕන Taman සමග. ඒ මම කැමති දේවල් මට ලැබෙන්නට ඕන හැමදාමත් ඒවා මා සතුව පවතින්නට ඕන. ඒවා වෙනස් නොවි පවතින්නට ඕන කියන විදිහේ ආකල්පයක් අපි තුල கிඳා බැස ගන්නව අපටත් නොදැනුවත්ව. ඒ මොකද අර ප්‍රියමනාප බවත් එක්ක සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය අපේ මනසින් ගිලිහි යනවා. දැන් වෙනම අපි කතා කරනකොට සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. ඒවා ඇති වෙලා නැති වෙලා යනවා. ඒවා තමයි සංස්කාර ධර්මවල ස්වභාවය කියලා අපිට පැහැදිලිව පෙනෙනවා. පැහැදිලිව හිතෙනවා. නමුත් අර අපි කැමති වුණාම යමක් පිළිබඳව ඒ කැමති වෙච්ච දේ එහෙම අනිත්‍ය වෙන්න බෑ වගේ ගතියක් අපේ මනසට දැනෙනවා. ඒ අපි කැමති වෙන දේ ප්‍රියමනාප දේ හැමදාම තියෙන්නට ඕන. ඒක වෙනස් නොවි තියෙන්නට ඕන. එහෙම තමයි හැංගෙන්නේ. ඒ නිසානේ දැන් ওই පෞල් සංස්ථාවන් තුළ එහෙම බොහෝ අර්බුද ඇති වෙන්නේ. Taman වඩාම කැමති චරිතය හැමදාම එකම විදිහෙන් ඒ Taman කැමති විදිහටම පවතින්න ඕන කියලා හිතන්නේ. ඉතින් හරියට නිකන් ද්‍රව්‍යයක් වගේ වෙනස් නොවන ද්‍රව්‍යයක් හැටියට පවතිනවා. ඉතින් මේ නාම රූප ධර්මයන්ගෙන් ක්‍රියාත්මක වෙන හැම මොහොතකම ඇතිවෙවි නැතිවෙවි යන නාම රූප પરම්පරාවක් ඒවා හැම මොහොතකම වෙනස් වෙනවා කියන ඒ යථාර්ථය අපිට මොහොතකට අමතක වෙනවා අර ප්‍රියශීලී බවත් එක්ක. ඉතින් ඒබඳු ප්‍රියශීලී පුද්ගලයෙක් වස්තුවක් අපට අහිමි වුනහම ඒ තුලින් ඇතිවෙන චිත්ත පීඩාව තමයි ප්‍රිය විප්‍රයෝග දුක්ඛයයි කියලා කියන්නේ. ප්‍රිය විප්‍රයෝග කියලා කියන්නේ පුද්ගලයෝ පමණක් නෙමෙයි. ප්‍රිය කරන දර්ශන Tamanට අහිමි වෙනකොට වේදනාවක් ඇති වෙනවා. ප්‍රිය කරන ශ්‍රවණයන් Tamanට අහිමි වෙනකොට පීඩාවක් ඇති වෙනවා. ප්‍රිය කරන රසය, ප්‍රිය කරන ආග්‍රහණය, ප්‍රිය කරන ස්පර්ශ, ප්‍රිය කරන මනෝභාවයන් අරමුණු Tamanට අහිමි වෙනකොට Tamanට දැඩි චිත්ත පීඩාවක් ඇති වෙනවා. ඒක තමයි ප්‍රිය විප්‍රයෝග දුක්ඛයයි කියලා කියන්නේ. ඉතින් මේ தત્ත්වය ප්‍රධාන වශයෙන්ම මතුවෙනවා සත්වයින් පුද්ගලයන් සම්බන්ධව. මනුස්සයින් සහ අවශේෂ සතා සිව්පාවට එහෙම නැත්නම් සජීවී සවිඥානික දේවල් වලට බැඳුනහම ඒ බන්ධනය අර අජීවී දේවල් වලට බැඳෙනවට වඩා බොහොම බරපතලයි. එතකොට ඒ බරපතල බන්ධනයක් යමක් කෙරෙහි ඇති වුණා නම් ඒ බන්ධනය ඇති වුණු පුද්ගලයා හෝ ද්‍රව්‍ය අහිමි වුණු තැන ඇති වෙන චිත්ත පීඩාව තමයි ප්‍රිය විප්‍රයෝග දුක්ඛයයි කියලා ධර්මයේ හඳුන්වනවා. ඒ සඳහා අපි නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ දක්වන්නේ. ඒ ප්‍රිය විප්‍රයෝගයේ ඇති වෙන්නට පෙර ආත්වම අපි කල්පනා කරලා බලන්න ඕන නැවත නැවත මේ ප්‍රියශීලී දේවල් එහෙම ප්‍රිය වුණාට ඒ අපට ප්‍රිය වෙච්ච පමණින් ඒවා නিত্য වෙන්නේ නැහැ. ඒවා සදාකාලික වෙන්නේ නැහැ. ඒවා විපරිණාමයටපත් නොවි තියෙන්නේ නැහැ. වෙනතුනේ මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය අනිවාර්ය ලක්ෂණය. එතකොට හටගත් සියලුම නාම රූප ධර්මයන් වහා බිඳී යනවා. විනාඩි ගණනක්වත් පවතින්නට ඒවට ශක්තියක් නැහැ. ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳී යනවා. බිඳී ගිහින් අලුතෙන් අලුතෙන් අභිනවයෙන් අදාළ හේතු ප්‍රත්‍යයෙන් යලි හට ගන්නවා. එතකොට ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳී යාම හඳුන්වනවා අනිත්‍ය ධර්මයයි කියලා. ඒ වගේම ෂණයක් පාසා බිඳුනට ඒක අතුරුදහන් වෙන බවක් පෙනෙන්නේ ටික කාලයක් ෂණයකින් බිඳෙනවා යලිත් හට ගන්නවා යලිත් බිඳෙනවා යලිත් හට ගන්නවා එහෙනම් පරම්පරාවක් හැටියට ටික කාලයක් පවතිනවා අන්නේ පරම්පරාවක් හැටියට පවතින කාල සීමාව තුලත් විවිධ වෙනස්කම් වලට පරිවර්තනය වෙනවා දැන් දරුවෙක් ඉපදුණු මොහොතේම ඒ නාම රූප ධර්ම ෂණයෙන් බිඳී යනවා නමුත් යලිත් නාම රූප ධර්ම හට ගන්නවා යලිත් බිඳී යනවා දැන් අපිට පේනවා ඒ දරුවා අවුරුදු 100ක් පමණ එහෙම නැත්නම් 100කට ආසන්න කාලයක් ජීවත් වෙනවා. ඒ ජීවත් වෙනකොට දරුවෙක් හැටියටම නෙමේ දරුවා ළමයෙක් බවට ඊළඟට නව යෞවන තරුණයෙක් බවට ඒ වගේම වැඩුණු තරුණයෙක් බවට මැදිවියේ කෙනෙකු බවට ඊළඟට වැඩිහිටියෙක් බවට ඊළඟට මහල්ලෙක් බවට අනුක්‍රමයෙන් අර නාම රූප પરම්පරාව එකම පුද්ගලයෙක් හැටියට ක්‍රියාත්මක වෙනවා පෙනුනට ඒ එකම පුද්ගලයා තුළ විවිධ වෙනස්කම් අපට පෙනෙනවා. අන්නේ ඇති වෙන වෙනස්කම හඳුන්වනවා ඒත් අනිත්‍ය ධර්මය නිසාම මතු කරන తත්වයක්. ඒ తත්වය හඳුන්වනවා විපරිණාමයයි කියලා. එහෙම වර්ධනයේ උපරිම අවස්ථාවකටපත් වෙලා අනුක්‍රමයෙන් ෂය වෙලා ගිහිල්ලා යම් මොහොතක ਸਰව සම්පූර්ණයෙන්ම අභාවයට යනවා. එසේ අභාවයට පත්වීම හඳුන්වනවා මරණයයි කියලා. දැන් මේ අවස්ථා තුනේදීම සිද්ධ වෙන්නේ එකම අනිත්‍ය ධර්මය. හටගෙන වහා නිරුද්ධ වීමේ ගතිය. ඉතින් ඒක ෂණයක් ෂණයක් පාසා සිද්ධ වීම අපිට තරම් ප්‍රකට වෙන්නේ නැහැ. දීර්ඝ කාලයක් මුළුල්ලේ ඇතිවෙන ඒ අනිත්‍ය ස්වභාවය විපරිණාමයේ හැටියට අපට ප්‍රකට වෙනවා. ඒ වගේම යම් මොහොතකයේ අහෝසි වීම මරණයේ හැටියට ප්‍රකට වෙනවා. එතකොට මේ කාරණා දෙක අර ක්ෂණයක් ක්ෂණයක් පාසා සිද්ධ වෙන අනිත්‍ය ධර්මය නුවණට හසු වෙන කාරණා ඉතිරි කාරණා දෙක අපට ප්‍රකටයි මොනවද විපරිණාමය සහ අහෝසි වීම. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ නානා භාවෝ විනා භාවෝ. නානා භාවය කියලා කියන්නේ විපරිණාමය වෙනස් වීම. ඒ මුලින් තිබිච්ච தત્ත්වය වෙනසකටපත් වෙනවා ටික කලකින්. එහෙම පරිවර්තනයක් අපට පේනෙන්නට ගන්නවා. දැන් ද්‍රව්‍ය වලත් අපට එහෙම වෙනස්කම් පේනෙන්නට ගන්නවා. ඒ වගේම පුද්ගලයන්ගෙත් වෙනස්කම් පෙනෙන්නට ගන්නවා. ගහකොළ ආදී වුණත් අනුක්‍රමයෙන් වර්ධනය වෙලා මෝරා ගිහිල්ලා ඊට පස්සේ ඒවැ දලු දාන ගතිය, මල් ගෙඩි හට ගන්නා ගතිය අනුක්‍රමයෙන් අඩු වෙලා යනවා. පුද්ගලයෙක් වුණත් ශස්ත්‍රීකව වැඩිලා ඊට පස්සේ අනුක්‍රමයෙන් ඇස් පේන්නේ නැතුව, කන් ඇහෙන්නේ නැතුව, දත් හැලිලා, හම රැලි වැටිලා, කෙස් සිදිලා අනුක්‍රමයෙන් කායික වශයෙන් වෙනස් වෙනවා. ඒ වගේම තමයි පුද්ගලයෝ මානසික වශයෙන් මේ ශ්‍රණයෙන් වෙනස් වෙනවා. මේ බොහොම ප්‍රියශීලීව සතුටින් සෙනෙහසෙන් හිටපු තැනැත්තා ඊළඟ මොහොතේ බලනකොට විරසකව ගැටිලා සිත් නොමනාප කරගෙන ඇයි සියල්ලක් වෙනස් වෙන නිසා විපරිණාම ස්වභාවයට පත් වෙන නිසා ඒ ඒ මොහොතේ මතුවෙන හේතු ප්‍රත්‍ය අනුවයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඒතර රූපයත් විපරිණාමයට පත් වෙනවා. නාමය හෙවත් චිත්තචෛසික ධර්ම ඊටත් වඩා වේගෙන් විපරිණාමයට පත් වෙනවා. එසේ විපරිණාම ස්වභාවයට පත් වෙමින් කලක් පැවතිලා යම් මොහොතක අහෝසි වෙනවා. එක්කෝ අපි මිය යනවා. එතකොට ඒ සියල්ල අපට හිමි වෙනවා. එහෙම නැත්නම් අපි ජීවත්ව සිටියේදී ඒ දේවල් අභාවයට යනවා. එතකොට මේ අනිත්‍ය ධර්මයේ ප්‍රකට වීම තමයි බුදුරජාණන් වහන්සේ නානාභාව විනාභාව කියලා හඳුන්වන්නේ. ඉතින් මේ తত্ত্বය කල්තියාම නැවත නැවත සිතලා කල්පනා කරලා ප්‍රත්‍යවේක්ෂා කරලා බැලිය යුතු බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන. එහෙම දීර්ඝ කාලයක් ඒවා ගැන සිතනකොට කල්පනා කරනකොට තමයි ඒ తත්වයේ ටිකෙන් ටික අපේ මනසට තහවුරු වෙන්න පටන් ගන්නේ. එහෙම නැත්නම් අපේ රුචි අරුචිකම් මතම තමයි අපේ සිත දෝලණය වෙන්නේ. එසේ දෝලණය වෙන්නා වූ සිත යථාර්ථය වෙත සමීප කරන්නට නැවත නැවත ඒ පිළිබඳව ඒ යථාර්ථය පිළිබඳව කරන දේශනාවන් ශ්‍රවණය කරන්නට ඕන. නැවත නැවත ඒ පිළිබඳව පැහැදිලි කරන පොතපත කියවන්නට ඕන. එසේ ඇසීමෙන් සහ කියවීමෙන් ඇති කරගන්නා දැනුම සුතමේ ඥානය කියලා හඳුන්වනවා. ඊට පස්සේ අපි ඒවා පිළිබඳව ගැඹුරින් සිතන්නට ඕන, කල්පනා කරන්නට ඕන. එය චින්තාමේ ඥානය හැටියට හඳුන්වනවා. ඊට පස්සේ ඇසූ සිතූ දහම් කරුණු ප්‍රායෝගිකව සිද්ධ වෙනකොට මේ තමයි සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය, මේ තමයි විපරිණාමය, මේ තමයි මරණය කියන බව අපි නුවණින් තේරුම් අරගෙන ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕන. මෙසේ සුත්තමේ ඥාණයෙන්, චින්තාමේ ඥාණයෙන් සහ භාවනාමේ ඥාණයෙන් නැවත නැවත ප්‍රගුණ කරනකොට තමයි ලෝක ධර්මයන් පිළිබඳ යථාර්ථය අපිට ටිකෙන් ටික ප්‍රත්‍යක්ෂ වෙන්නට පටන් ගන්නවා. එහෙම නැතිනම් අපි අපේ රුචි අරුචිකම් මතම තමයි දෝලණය වෙන්නේ. අකමැති දේවල් නොතිබිය යුතුයි කියලා හිතනවා. කැමති දේවල් සදාකාලිකවම පැවතිය යුතුයි කියලා හිතනවා. ඒ බඳු අගතිගාමී චින්තනයක් බොහෝ විට ප්‍රතඥ සත්වයාට පවතින්නේ එයින් මිදී ධර්මයේ ස්පර්ශ කරන්නට නම් මේ කැමති වෙන ප්‍රියමනාප වෙන සියල්ල වෙනස් වෙනවා යම් මොහොතක අහෝසි වෙනවායි කියන බව නිතර නිතර ප්‍රත්‍යවේක්ෂා කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට යම් කෙනෙක් එසේ මනස පුරුදු පුහුණු කරලා තිබුණොත් දැන් ප්‍රියමනාප බව කියන එක මේ සංස්කාර ධර්මයන්ට ඇලෙන බැඳෙන ගතිය තෘෂ්ණාව නිසානේ ඇති වෙන්නේ. ඒ තෘෂ්ණාව ਸਰව සම්පූර්ණයෙන්ම ශ්‍රේ වෙන්නේ අරහත් මාර්ගඥානෙ. එතකොට අරහත් මාර්ගඥානයට පැමිණෙන තෙක් යම් යම් කාරණාවලට ඇලෙන බැඳෙන ගතිය පවතිනවා. ඒ වගේම මේ කාම සම්පත් වලට කාම කියලා කියන්නේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් ස්පර්ශ කරන්න අරමුණු කරන්න කැමති වෙන දේවල්. ඒ කැමති වෙන දේවල් හඳුන්වනවා කාම කියලා. ඒ කාමයන්ට ඇලොම් කරන ගතිය පංචේන්ද්‍රයන් පිනවන්නට කැමති වෙන ගතිය අහෝසි වෙන්නේ අනාගාමී මාර්ගඥාණයෙන් කාම තණ්හාව දුරු වෙන්නේ එතනින් කාම රාගය දුරු වෙන්නේ එතනින් එතකොට එයින් පසුවත් රූප රාග අරූප රාග ආදී පවතිනවා ඒ නිසා තෘෂ්ණාව ਸਰව සම්පූර්ණයෙන් දුරු වෙන්නේ අරහත් මාර්ගඥාණයෙන් මේ ඉන්ද්‍රිය පිනවන්නට තියෙන කැමැත්ත දුරු වෙන්නේ අනාගාමී මාර්ගඥාණයෙන් එතකොට අනාගාමී මාර්ගඥානයේ ඇති වෙන තෙක්ම අපට ප්‍රියමනාප දේවල් පිළිබඳව ඇලෙන බැඳෙන ගතිය පවතින්නට පුළුවන්. පවතින්නට පුළුවන් කියලා කියන්නේ එහි අනුශය ධර්මය අනාගාමී ඵලය දක්වාම පවතිනෝ. ඒ අනුශය ධර්මයේ පැවතිච්ච පමණටම ක්ලේශය අවදි වෙනවා කියලා නියමයක් නැහැ. ඒ ක්ලේශය අවදි වෙන්නේ ඊට අදාළ හේතු ප්‍රත්‍ය ලැබුණොත් පමණයි. දැන් මේ කාරණයක් බොහොම වැදගත් කාරණයක්. පින්නතුනේ දැන් අනාගාමී බව දක්වා ඒ කාම තණ්හාව කාමරාගය තිබුණයි කියලා හැම මොහොතකම පුද්ගලයා කාමරාගයට වසඟ වෙලා සිටිය යුතුයි කියලා නියමයක් නැහැ. අනාගාමී බව දක්වා පටිඝය තිබුණයි කියලා පටිඝ අනුශය තිබුණයි කියලා හැම මොහොතකම මේ තනත්තා කුපිත වෙලා ඉන්නවා කියලා එහෙම නියමයක් නැහැ. අනුශය ධර්මය අනාගාමී බව වෙනකම් පවතිනවා. හැබැයි අනුශය ධර්මයේ පරිඋත්ථාණයටපත් වෙන්නේ අවදි වෙන්නේ, මතු වෙන්නේ අපේ සිත් සතන් බොළඳ වෙන්නේ හැඟීම් බර වෙන්නේ වැරදි විදිහට අපි කල්පනා කරනකොට අයෝනිසෝ මනසිකාරයෙන් සිතනකොට සිහිනුවණින් යුක්තව ධර්මානුකූලව හිතන්නට පුරුදු වුණොත් අපිට ක්ලේශය තිබුණා වුණත් ඒක යටපත් කරගෙන ධර්මය දකින්නට පුළුවන්කම තියෙනවා. දැන් මේක ප්‍රතඥයාටත් එහෙමයි අනාගාමි භවෙන් මෙපිට ආරයන් වහන්සේලාටත් මේ தත්ත්වය එහෙමයි. දැන් මේකට හොඳම උදාහරණයක් තමයි වෙනතුන් අහලා තියෙනවා විසාකාව සෝවාන් ඵලයටපත් වුණු කාන්තාවක්. නමුත් සෝවාන් ඵලයටපත් වෙච්ච පමණින්ම ඒතනත්තාගේ කාමරාග පටිග දුරු වෙන්නේ නැහනේ. එය ਸਰව සම්පූර්ණයෙන් දුරු වෙන්නේ, එහි අනුශය දුරු වෙන්නේ අනාගාමී ඵලයෙන්. එතකොට සෝවාන් වුණු තැනැත්තාටත් කාමය ඒ වගේම පටිගය, පටිගය කියලා කියන්නේ ගැටෙන ගතිය. ශෝකය දුක හටගන්නේ ගැටීම නිසා. එතකොට විසාකාව සෝවාන් ඵලයටපත් වෙලා හිටි කෙනෙක් ඒ වගේම ඇය එක් අවස්ථාවකදී Tamanගේ මිනිබිරියක් මරණයටපත් වෙලා එයින් ශෝකයටපත් වෙනකොට තථාගතයන් වහන්සේ ඇයට දහම් කරුණු පහදා දෙනවා. ඒ වගේම බන්දුල මල්ලිකාව බන්දුල සෙන්පතියාගේ බිරිඳත් සෝවාන් ඵලයටපත් වුණු කෙනෙක්. එතකොට ඵලගාමීත්වයෙන් ඇයත් විසාකාවත් සම මට්ටමේ තමයි ඉන්නේ. නමුත් බන්දුල මල්ලිකාව Tamanගේ සැමියා සහ පුතණුවරු 30 දෙන්නෙක් පුතා ළම 30 දෙන්නෙක් ඇයට හිටියා. ඒ පුතාලා 30 දෙන්නයි බන්දුල සෙන්පතියයි එකම තැන උපක්‍රමශීලීව ඝාතනය කරලා ඒ ඝාතන පිළිබඳව පණිවුඩය ඇයට ලැබෙනකොට ඇය භික්ෂුන් වහන්සේලාට දන් බෙදමින් සිටියේ. ඒ තල්පත ගෙනවිත් දෙනකොට එය කියවලා කිසිවක් නොවුනාසේ එය පසකින් තබලා අර භික්ෂුන් වහන්සේලාට දන් බෙදන්නට ඇයට පුළුවන්කම ලැබුණා. එතකොට විසාකාවත් සෝවාන් වුණු කෙනෙක්, බන්දුල මල්ලිකාවත් සෝවාන් වුණු කෙනෙක් විසාකාව Tamanගේ මිනිබිරියක් මිය ගියා කියලා ශෝක වුණා, හැඬුවා. නමුත් බන්දුල මල්ලිකාව Tamanගේ සැමියා ඇතුළු දරුවන් 30 දෙනාම මිය පරලෝ ගිහිල්ලත් හඬා වැළපෙන්නේ නැතිව ඒ පිළිබඳව ධර්මානුකූලව සිතන්නට පෙළඹුණා. ඇය භික්ෂුන් වහන්සේලාට දන් බෙදන අතරේ සේවිකාවක් අතින් ගිතෙල් බඳුනක් බිම වැටුණා. බිම වැටිලා ඒ භාජනය බිඳුණා. ඇය හැරිලා ආපහු බැලුවා ඒ හඬට. එතකොට සරියුත් හාමුදුරුවෝ සිහිපත් කරනවා මල්ලිකාවෙනි බිඳන දේ බිඳනවා. ඒ ගැන හිතන්නට දෙයක් නැහැ. ඒ අවස්ථාවේ ඇය අර තල්පත පෙන්නලා කියනවා ස්වාමීනි මේ බඳුන කුමක්ද මගේ සැමියා සහ දරුවෝ 30 දෙනාම මේ මොහොතේ එකතන ඝාතනය කරලා ඒ පණිවිඩය ලැබිලත් නොසැලුණු මට මේ බඳුන බිඳීම අරුමයක් නෙමෙයි කියලා ඇය ඒ මොහොතේ තමයි ඒ Taman දැනගත්තු පණිවිඩය භික්ෂුන් වහන්සේලාටත් අන් අයටත් හෙළි කළේ. එතෙක් ඒ කාරණය අන් අයට සිහිපත් කළේවත් නැහැ. අර කරගෙන යන කටයුත්ත මනවින් සිද්ධ කරගෙන ගියා. ඒතර ඊතරම් චිත්ත ධෛර්යයක් ඇයට ආවේ ඇය අනාගාමී වෙලා කාමරාග පටිග දුරු කරලා හිටපු නිසා නෙමෙයි. තවමත් ඇයගේ මනසේ පටිඝය තියෙන නිසා ඇයගේ මනසෙත් ශෝකය මතුවෙන්නට පුළුවන්. නමුත් මතුවෙන්නට පුළුවන් වුණාට අනුශය ධර්මයේ තිබුණට එයට වසඟ වෙනවද නැද්ද කියන බව තීරණය වෙන්නේ තමන් සිහිනුවණින් සිතනවාද නැද්ද කියන කාරණේ මතයි. යෝනිසෝ මනසිකාරයෙන් සිහියෙන් සහ නුවණින් යුක්තව අපට යමක් සිතන්නට පුළුවන් කල්පනා කරන්නට පුළුවන් එතනදී අපට ධර්ම සංඥාව අවදි කරගන්නට පුළුවන් අයෝනිසෝ මනසිකාරයෙන් සිහියෙන් නුවණින් තොරව සිහියෙන් නුවණින් තොරයි කියලා කියන්නේ සිහියෙන් තොර වුණු ගමන් පූර්ව උපාදානයන් මත හැඟීම් මත තමයි අපි කල්පනා කරන්නේ. එතකොට බුද්ධියෙන් නෙමෙයි නුවණින් නෙමෙයි කල්පනා කරන්නේ. හැඟීම් මත. එතකොට ප්‍රඥාව නැති වෙනකොට අපි කල්පනා කරන්නේ හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් නෙමෙයි. අපි කල්පනා කරන්නේ තම තමන්ගේ රුචි අරුචිකම් වලට අනුව, හැඟීම් වලට අනුව. එතකොට හැඟීම් මත අරමුණු දිහා බලන ගතිය, හැඟීම් මත තීන්දුව తీරන ගන්නා ගතිය තමයි අයෝනිසෝ මනසිකාරය සති සම්පජඤ්ඤයෙන් තොර බව. එතකොට ඒ තනත්තාට දුක ශෝකය වර්ධනය වෙනවා, ඇලීම ගැටීම වර්ධනය වෙනවා. නමුත් යම්කිසි කෙනෙකුට කාමරාග පටික දුරු කරලා නොතිබුණාට තවම ඒ තනත්තාගේ චිත්තසංතානේ ගැටෙන්නට පුළුවන්, ශෝක වෙන්නට පුළුවන් මූලය තියෙනවා. ඇලෙන්නට බැඳෙන්නට පුළුවන් මූලය තියෙනවා. නමුත් සිහියෙන් නුවණින් යුක්තව සිහියෙන් නුවණින් කියලා කියන්නේ හැඟීම් වලට වහල් නොවි පූර්ව උපාදානයන් මත එල්බ ගන්නේ නැතිව යමක් දිහා බලන්නටත් නුවණින් සිතනවා කියලා කියන්නේ ඒවා ක්‍රියාත්මක වෙන හේතුඵල ධර්මය අනිත්‍ය බව දුක් බව අනාත්ම බව ඒ වගේම ගැටලුව එයට හේතුව ඒවා වෙනස් කරන හැටි ඒ සඳහා පිළිපැදිය යුතු ආකාරය මෙසේ පටිච්ච සමුප්පන්නව ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් යමක් පිළිබඳව විමසා බලන්නට පුළුවන් හැකියාව තමයි ප්‍රඥාව කියලා ඒතර සතිය සහ ප්‍රඥාව සති සම්පජඤ්ඤය සිහි නුවණ යෝනිසෝ මනසිකාරය හරියට අවදි කරගත්තොත් ඒ තනත්තාට ක්ලේශයන් තිබුණා වුණත් ඒවා මතු නොවේ ධර්ම සංඥාව මතු කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට විශාකාවගේ චිත්තසංතානයේ ශෝක වෙන්නට මූල සාධකයේ පැවතුණ බන්දුල මල්ලිකාවගේ චිත්තසංතානයේ ශෝක වෙන්නට මූල සාධකයේ පැමුණු පැවතුණ නමුත් බන්දුල මල්ලිකාව ශෝක වුණේ නැහැ ධර්ම සංඥාව මතු කොටගෙන සැහැල්ලුවෙන් කටයුතු කළා නමුත් විශාකාව ධර්ම සංඥාව මතු කරගත්තේ නැහැ අර ශෝකය මතු කරගත්තා ඒ හැඟීමට වහල් වීම නිසා එහෙමනම් ප්‍රතඥ සත්වයා අතරත් ඒ වගේම අනාගාමී නොවුණු ආරයන් වහන්සේලා අතර උනත් මේ తত্ত্বය උස්පහත් වෙන්නට පුළුවන් තම තමන්ගේ මනස පුරුදු පුහුණු කරලා තියෙන ප්‍රමාණයත් එක්ක ඒකට ආර්ය භාවයටපත් වෙලාද ප්‍රතඥනද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ සිහිනුවන අවදි කරගෙන කාරණේ මෙනෙහි කරන්නට පුළුවන්ද කියන බා. ඒ නිසා ප්‍රතඥයෙකුට උනත් අවශ්‍ය නම් තථාගතයන් වහන්සේ පෙන්වා දෙන මේ මාර්ගය අනුගමනය කරලා මොකද්ද මාර්ගය? සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති අබින්නම් පච්ච වෙක්කිතබ්බා. මේ ප්‍රියමනාපෝ හැම දෙයක්ම වෙනස් වෙනවයි කියන බව නිතර නිතර සිහි කළොත් අර හැඟීම් වලට වහල් වෙලා බොළඳ වෙනව වෙනුවට සති සම්පජඤ්ඤේ යෝනිසෝ මනසිකාරයෙන් යථාර්ථයේ දකිමින් හිත සැහැල්ලු කරගන්නට පුළුවන්කම තියෙනවා. දැන් මේවා පුරුදු පුහුණු කිරීම පින්නතුනේ අපට කරුණක් පැමුණුනහම තමයි අපි පුහුණු කරන්න ඒ කාරණයක් නොපැමිණි අවස්ථාවලදී අපට හිතෙන්නේ අපි බොහෝම ශක්තිමත් අය හැටියට අපට හොඳට ධර්ම කරුණු වැටහෙනවා අපට ඕන දෙයක් දරා ගන්නට පුළුවන් වගේ තමයි අපට හැඟෙන්නේ. නමුත් කරුණක් පැමුණුණු තැනදී තමයි ඇත්තටම අපි දන්නා දේ සහ ඉන්නා තැන අතර කොච්චර පරතරයක් තියෙනවද කියලා අපිට වටහා ගන්නට පුළුවන් වෙන්නේ. අපිට මතකයි අපි පැවිදි වෙලා මුල් අවදියේදී එතකොට අපේ වයස අවුරුදු 25ක් පමණ ඇති පැවිදි වෙලා වසර 10ක් ගත වෙලා එතකොට පොකුණුවිට විනයාලංකාරාම විහාරස්ථානයේ රේරුකාණේ මහානායක හාමුදුරන්ගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේ නමක් වැඩ හිටියා හේන්ගොඩ කල්යාණ ධම්ම කියලා අපේ ගුරුවරයෙක්. උන්වහන්සේ ගුරුවරයෙක් හැටියට අපට ඇසුරු කරන්න ලැබුණේ බොහොම කෙටි කාලයක්. නමුත් උන්වහන්සේ බොහොම කල්යාණ මිත්‍ර ගුණයන්ගෙන් යුක්ත උතුමෙක්. ඒ නිසා අදටත් අපේ සිත් සතන් තුළ ගුරුවරයෙක් හැටියට උන්වහන්සේලා රැඳී තියෙනවා. උන්වහන්සේ දිනක් රාත්‍රී කාලයේ බොහොම හොඳට සිනා වෙලා කතා බහ කරලා ගිහින් සැතපුණා. උදේ බලනකොට මෙන්න දොරකඩ මලකම්. ලොකු හාමුදුරුව අපවත් වෙලා කියලා මම හිටිය කුටිය දොරට තට්ටු කරලා කතා කරනකොට ඉක්මනට දුවගෙන ඇවිත් උන්වහන්සේගේ දේහය ඔසවලා බලනකොට තාම ඇඟේ රස්නේ තියෙනවා පපුව ගොරගොර ගාලා සද්දය ඇහෙනවා අපි එතනදී සිහිපත් කළා ලොකහම්තුරු තාම අපවත් වෙලා නැහැ ඉක්මනට අපි කරගෙන යන් ඉස්පිරිතාලෙට එතන වෙද මහත්මයෙක් ඉඳලා නාඩි අල්ලා බලලා කිව්වා කලබල වෙලා වැඩක් නැහැ ලොකු හාමුදුරුවෝ දැන් විනාඩි 15කට විතර කලින් අපවත් වෙලා. තාම ඇඟේ රස්නේ තියෙන්නේ ඒ නිසයි. එතකොට දැන් මේ වෙනකොට අපි පැවිදි වෙලා අවුරුදු 10ක්. ඒ අවුරුදු 10 මුළුල්ලේම අනිත් අයට අපි බණ කියලා තියෙනවා. මරණය පිළිබඳව මරණයේදී ඇතිවෙන දුක ශෝකය තුනී කර ගැනීම ප්‍රිය විප්‍රයෝග දුක්ඛයේදී හිත සකස් කර ගන්න ආකාරය අපි අන් අයට කියලා දීලා තියෙනවා. ඒ වගේම මලමිනි කපලා බලලා තියෙනවා ජීවිතයේ අසුබ බව අසාර බව මරණය සිහි කරලා තියෙනවා මරණානුස්සති භාවනාව කරලා තියෙනවා දැනෙන විදිහට. දැන් මේ සියල්ලම වගේම අපි හොඳටම දන්නවා ලොකු හාමුදුරුව අපවත් වෙන්න පුළුවන් මමත් අපවත් වෙන්නට පුළුවන් කියන බව හොඳටම දැනගෙනයි ඉන්නේ. ඒ තරම්ම දන්නා කාරණය සිද්ධ වුනහම එදා දවසේ මගේ මනසට තද කම්පනයක් දැනෙන්නට ගත්තා. එදා ලොකු හාමුදුරුවන්ගේ දේහය ආපහු මිනි පෙට්ටියේ තියලා පන්සලට ගෙනවිත් තැන්පත් කළාට පස්සේ බොහෝ වේලාවක් ඒ දේහය ළඟ වාඩි වෙලා අපි නැවත නැවත කල්පනා කළේ මරණය ගැන නෙමෙයි මෙතරම්ම දන්නා මරණය සිදු තැන මගේ සිතට මෙතරම්ම කම්පනයක් ඇති වෙන්නේ ඇයිද එදා තමයි මම ජීවිතේ පළවෙනි වතාවට තදින් මට දැනුනේ සැබවින්ම අපි දුක් වෙන්නේ පුද්ගලයෙක් මැරුණු නිසා නෙවෙයි නේද කියලා. බැලූ බැල්මට අපට පේන්නේ පුද්ගලයාගේ අභාවය නිසායි අපි දුක් වෙන්නේ කියලා තමයි පේන්නේ. පුද්ගලයා මැරුණු නිසා තමයි අපිට දුක ඇති වෙන්නේ කියලා අපිට හිතෙන්නේ. ඒක නෙමෙයි යථාර්ථය. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අපි වඩාම ආදරය කරන කෙනෙක් සිහිපත් කරගන්න බිරිඳ හරි, සැමියා හරි, දරුවා හරි, අම්මා තාත්තා හරි, සහෝදරයා හරි, මිත්‍රයා හරි. අපි හිතමු එතනත්තා ගෙයින් එළියට බහැලා පාරට යනකොට එකවරම වාහනයක් ආවා, එහෙමම යට වුණා, එතනම මැරුණා. දැන් අපට කොච්චර ශෝකයක් මතුවේද? තමහට දවස් ගණනක් නොකා නොබී හඬා වැළපෙන්නට පුළුවන්. අපි හිතමු ඒතරත්ත යට වුණාට එවලම මැරුණේ නෑ අපි ඉක්මනට රෝහලට අරගෙන ගිහිල්ලා දැඩි සත්කාරයක එකට යොමු කරලා වෛද්‍යවරු කීප දෙනෙක් එකතු වෙලා හෘදය ස්පන්දනය පවත්වා ගන්නට මැෂින් එකකට සවි කරලා ඒ වගේම ශ්වසනය පවත්වා ගන්න තව මැෂින් එකකට සවි කරලා අර කැඩිලා බිඳිලා තියෙන කෑලි එකතු කරලා නැවත මෝට්ටු කරලා කය සකස් කරනවා දැන් ඒ තැනත්තාට සිහිය එනවා සිහිය නැති වෙනවා අපි අද යනවා බලන්න හෙටත් යනවා බලන්න අනිද්දාත් යනවා මේ සතියෙත් යනවා ලබන සතියෙත් යනවා ඊළඟ මාසෙත් යනවා මෙහෙම මාස කීපයක් උදේ හවස අපි රෝගියා බලන්න යනකොට අපට පේනවා දැන් මොහු ප්‍රකෘති තත්ත්වයට එන්නේ නැහැ එලවත් මෙලවත් අතර හැබැයි මිය ගිහිල්ලත් නැහැ නැවත යථා තත්ත්වයටපත් වෙන්නෙත් නැහැ අර ඇඳේම ඉඳලා තුවාල හැදෙනවා ඇඳ වන හැදෙනවා දැන් එළව මෙළව අතර දුක් විඳිනවා සිහිය මතු වෙනවා නැති වෙනවා මෙහෙම පීඩා විඳිනකොට අපට කොමක් හිතෙයිද එතකොට අපිටම හිතෙන්න පුළුවන් මෙහෙම දුක් විඳිනවට වඩා මේ අනේක භාග්යක් කියලා එතකොට වෛද්‍යවරයා කිව්වොත් දැන් තවදුරටත් මේ මැෂින් ක්‍රියාත්මක කරලා වැඩක් නැහැ මේවා ඉවත් කරන්නට පුළුවන් තවදුරටත් ජීවත් වෙන්නේ නැහැ ඉතින් අර මැෂින් එක ගලවපු ගමන් එහෙම හෘද ස්පන්දනයත් ආස්වාස ප්‍රස්වාසයත් එහෙමම අවසන් වෙනවා. එතකොට පුද්ගලයාගේ අභාවය එයින් තීරණය වෙනවා. මැෂින් එක ගලවන නිසාම ඒක වෙනව නෙමෙයි වෛද්‍යවරයා තීරණය කරනවා. දැන් තවදුරටත් මේ මැෂින් එකේ සහයෙන් පවත්වලා තේරුමක් නැහැ. දැන් තවදුරටත් ජීවත් වෙන්නේ නැහැ. ඒ වෙනකොටත් සමහරට ප්‍රාණය නිරුද්ධ වෙලා තියෙන්නට පුළුවන්. අර මැෂින් එක නිසා ස්පන්දනය පවතින්නට පුළුවන්. ඒ බව දැනගෙන තමයි වෛද්‍යවරු ඒ තීරණයට එන්නේ. දැන් එතකොට අපි දන්නවා හොඳටම අපි ප්‍රේමනාපව හිටපු පුද්ගලයා දැන් මරණයටපත් උනායි. දැන් අර ශනිකව වාහනයට යට වෙලා මරණයටපත් උනා නම් අපි කොච්චර හඬා වැළපෙයිද? දැන් මේ මොහොතේ මරණයටපත් වුනහම අපි හඬා වැළපෙනවද? එහෙම නැත්නම් උපමනකින් හරි නික්ම ගියේක යහපතක් කියලා අපට හිතෙයිද? බොහෝ විට ඒ දෙවනුවට කිව්ව කාරණේ අපට සිහිපත් වෙන්නට ඉඩ කඩ තියෙනවා. ඇයිද? ද මාස 3කට ඉස්සරලා හදිසියෙ මිය ගියහම අපි අහඬනවා වැළපෙනවා මැරුණයි කියලා. ද මාස 3කට පස්සේ මැරුණහම අපිට දුක නැද්ද? ඇයි ඥාතිත්වය දැන් මේ වෙනකොට නැති වෙලාද? හිතවත්කම නැති වෙලාද? ප්‍රේමනාප බව නැති වෙලාද? මේ සියල්ලක්ම තියෙනවා. තිබුණා වුණාට දැන් අපිට වැටහෙනවා කොච්චර ප්‍රිය වුණත් දැන් රඳව ගන්නට බෑ. පවතින පවතින ඔහු පීඩා විඳිනව ඇරෙන්නට යහපතක් වෙන්නේ නැහැ. දැන් එහෙමනම් මරණය හැර වෙන විකල්පයක් නැහැ කියලා අපට දැනෙනකොට මරණය අප විසින්ම පිළිගන්නට සූදානම් වෙනවා. පිළිගන්නට සිත සකස් කරගන්න. ඊට පස්සේ මරණය සිද්ධ වුණයි කියලා අපට ලොකු චිත්ත පීඩාවක් නැහැ. එහෙමනම් ප්‍රියමනාප බව ප්‍රධාන සාධකයක් තමයි දුක ඇති වෙන්නට. නමුත් ප්‍රිය වෙච්ච පමණටම නෙමෙයි ඒ ප්‍රියමනාප බවත් එක්ක අයෝනිසෝ මනසිකාරය මතුණු තැන තමයි අපි බොළඳ වෙන්නේ හැඟීම් වලට වහල් වෙන්නේ සිතුවිලි වලට නතු වෙන්නේ දහම දකින්නට බැරි වෙන්නේ ප්‍රියමනාප බව තිබුණා වුණත් අපට සති සම්පජඤ්ඤය උපදවාගෙන යථාර්ථය දකින්නට පුළුවන් ඒ හැබෑවටම ලෝකයේ තුල සිද්ධ වෙන දේ සිතින් පිළිගන්නට පුළුවන් නම් එබඳු අවස්ථාවන්හිදී චිත්ත පීඩා සමනය කරගෙන ලෝක ධර්මයේ දකින්නට එයම කමටහනක් කරගන්නට පුළුවන්. දැන් අර හදිසි අනතුර වෙලා ඒ මොහොතේම මිය යනකොට මැරුණයි කියලා අපි දන්නවා. හැබැයි මරණය පිළිගන්න තාම අපි සූදානම් නැහැ. එතකොට මොකද කරන්නේ? අනේ මෙහෙම වුණා නම් හොඳයි, මෙහෙම වුණා නම් හොඳයි කියලා නොවුණු දේවල් බොහෝ කොට හිතනවා. දැන් මේ මාස 3කට පස්සේ මිය ගියාම අර දුක් විඳලා පීඩා විඳලා මිය ගියාම අපි දැන් ඒක පිළිගන්නට හිත සකස් කරගන්න. එහෙමනම් මේ දුක ශෝකය මතුනේ මරණය නිසාද එහෙම නැත්නම් මේ මරණය පිළිබඳව අපි ප්‍රතිචාර දක්වපු ආකාරය මතද අපිට බැලූ බැල්මටම පේන්නේ අනේ ඒ මිත්‍රයා හිතවතා ප්‍රියමනාප කෙනා මැරුණු නිසායි මේ දුක ඇති වෙන්නේ කියලා. මැරුණු නිසා දුක ඇති වෙනවා නම් හදිසියෙන් මැරුණහමත් දුක ඇති වෙන්න ඕන. පසුව මැරුණහමත් දුක ඇති වෙන්න ඕන. දෙකම මරණයනේ. නෑ එහෙම වෙන්නේ නෑ. හදිසියෙන් මැරුණහම අපි දුක් වෙනවා. පසුව මැරුණහම දුක් වෙන්නේ නැත්තේ ඇයි? ඒ වෙනකොට අපි හිත සකස් කරගෙන. එහෙමනම් මරණයේ ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන සිත සකස් කර නොගැනීමේ ප්‍රශ්නයයි. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කල්ැතිවම නැවත නැවත සිතා බලන්න ප්‍රියමනාප සෑම දෙයක්ම වෙනස් වෙනවා, පරිවර්තනය වෙනවා. යම් දිනක එය අහෝසි වෙනවා, නානා භාවයට විනා භාවයටපත් වෙනවයි කියන බව ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ හැම දෙනා විසින්ම නැවත නැවත සිහි කරන්නට කිව්වේ අර ශනිකව යමක් සිද්ධ වුණත් කල් වේලා ඇතිවම අපේ මනස ඒ ධර්මතාවය තේරුම් ගන්නට පුහුණු කරලා තියෙනවා නම් එය පිළිගන්නට අපට පුළුවන්කම තියෙනවා. ඒ හැකියාව මතු කරගන්නට නම් ඒ ශක්තිය මතු කරගන්නට නම් නැවත නැවත එය පුහුණු කිරීම අවශ්‍යයි කියන බවයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මේ විදිහට පුහුණු කරන්නට අපට ප්‍රයෝජනවත් වෙන්නේ අර සිදුවීමක් සිද්ධ වෙන අවස්ථාව. එහෙම නැති අවස්ථාවලදී දැන් අපිත් හිතාගෙන හිටියේ පැවිද්දෙක් හැටියට අපි මරණය ගැන හිතනවා මරණය ගැන භාවනා කරනවා මරණය ගැන අපි දන්නවා ඒ නිසා මරණය අපට ප්‍රශ්නයක් නෙමෙයි කියලා. නමුත් මරණය සිද්ධ වුණු තැනදී තමයි අපි දන්නා දෙයට වඩා ඉන්නා තැන බොහොම බොළඳ තැනක් කියලා අපට දැනෙන්නේ. අන්නේ වැටහීම ඇති වුණාට පස්සේ ඒ හැඟීම තුලම වහල් වෙන්නේ නැතිව බොළඳ වෙන්නේ නැතිව ඒ නැගී සිටින්නට අපි වෑයම් කරන්න ඕන උත්සාහ කරන්න ඕන ඒක තමයි පුහුණුව වෙන්නේ ඉතින් එදා ඔය කාරණේ අපට වැටහුණාට පස්සේ අපි මේ බඳු අවස්ථා අතහරින්නේ නැතිව අමතක කරන්නේ නැතුව නැවත නැවත පුහුණු කරන්නට උත්සාහ කළා ඒ පුහුණු කරන්නට උත්සාහ කළොත් දැන් ගොඩක් දෙනා කරන්නේ ඒ වගේ චිත්ත පීඩාවක් ප්‍රිය විප්‍රයෝගයෙන් ඇති වෙන චිත්ත පීඩාවක් ඇති වුනහම බොහෝ දෙනා කරන්නේ ඒක අමතක කරන්න උත්සාහ කරනවා. ඒතර අමතක කරන්න උත්සාහ කිරීම තුළ ඒකත් එක්ක පොරබදනවා, ගැටෙනවා. දැන් ප්‍රිය පුද්ගලයා අහිමි වීම එක චිත්ත පීඩාවක් මේ ඒ පුද්ගලයා සිහිපත් වෙන එක යට කරගන්න බැරිකම තවත් චිත්ත පීඩාවක්. එතකොට ප්‍රශ්න දෙකකින් ඒතනත්ත පීඩාවක්. ඒ නිසා යම් මනෝභාවයක් නැවත නැවත අවදි වෙමින් සිහිපත් වෙමින් අපේ සිතට පීඩා ඇති කරනවා නම් ඒක බලහත්කාරයෙන් අමතක කරන්න උත්සාහ කිරීම ගැටුමකට මුලපිරීමක් පමණයි. ඒ වගේම තව සමහර උත්සාහ කරනවා ඒ වගේ සිද්ධියක් වුණාම උපායශීලීව අමතක කරන්න. ඒකෙන් අර චිත්ත පීඩාව දුර වෙනවා. ඒක හොඳයි. නමුත් ඒන් අපිට එක අලාභයක් සිද්ධ වෙනවා. මොකක්ද? අර කමටහනක් හැටියට මනස පුහුණු කරන්න තිබුණු අවස්ථාව අපට අහිමි වෙලා යනවා. ඒ නිසා උපායශීලීව ඒ දුක පීඩාව සමනය කර ගැනීම වරදක් කියලා කියන්නට බෑ. හැබැයි අපට ලැබිලා තිබිච්ච ෂණ සම්පත්තිය ජීවිතය පිළිබඳව අවබෝධ කරන්න ලැබිච්ච කමටහනක් අපට හිතාමතාම අපි මගහැර ගියා වෙනවා. නැවත ඒ විදිහට තදින් සිතට දැනෙන අවස්ථාවක් සසර ගමනේ කවදා අපට ලැබෙයිද දන්නේ ජීවිතය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්න. ඒ නිසා උපායශීලීව මගහැර යාම අපට අලාභයක්. තව සමහරුන්ට ක්‍රමානුකූලව ජීවිතයේ සිදුවීම් එක්කලා ඒක යටපත් වෙලා යනවා. ඒ කියන්නේ දුක ශෝකය මතුවෙන්නට කරුණක් පැමිණෙනකොට ශෝක වෙනවා. ඊට පස්සේ ඉතින් හැමදාම ශෝක වෙන්න කරුණම නෙමෙයිනේ සතුට වෙන්නට කාරණාත් මතුවෙනවනේ. ඒවත් එක්කලා නැවත සතුට වෙනවා, නැවත ශෝක වෙනවා. කාලයාගේ ඇවෑමෙන් යටපත් වෙලා එතකොට පුද්ගලයා සැහැල්ලුවටපත් වෙනවා. නමුත් ඒක 아무තු දියුණුවක් නෙමෙයි 아무තු અભිවෘද්ධියක් නෙමේ ඒක සාමාන්‍ය ස්වභාවයක් සතාසි උපාවා පිළිබඳ වුණත් ඒ යථාර්ථය එහෙමයි. පැටියෙක් නැති වුනහම ඌ කෑ ගහනවා දුකටපත් වෙනවා අය ටික දවසකින් ඌ යථා තත්ත්වයටපත් වෙනවා. ඒ 아무තු භාවනාවක් කරලා නෙමෙයි. 아무තු විදර්ශනාවක් කරලා නෙමෙයි. ඒක තමයි මේ සිතෙහි ස්වභාවය. ඉතින් ඒ ස්වභාවිකව ඒක යටපත් වෙලා ගිහිල්ලා නම් ඒන් අපේ 아무තු અભිවෘද්ධියක් ඇති වෙලා නැහැ. දියුණුවක් ඇති වෙලා නැහැ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන බලහත්කාරයෙන් යට කරන්නටත් නෙමේ ඒ වගේම උපක්‍රමශීලීව මගහැර යන්නටත් නෙමේ ඒ වගේම ස්වභාවිකව අමතක වෙලා යන්නට ඉඩ හරින්නටත් නෙමේ ඒ ලැබුණු අවස්ථාවම කමටහනක් කොටගෙන අපේ සිත පරීක්ෂා කරමින් ලෝක ධර්මතාවයන්ගේ යථාර්ථය අවබෝධ කරගන්නට එය ෂණ සම්පත්තියක් කර ගැනීමයි සුදුසු. මෙහෙම පුහුණු කරනකොට අපට ජීවිතේ නැවත නැවත ඒබඳු අවස්ථා උදා වෙද්දී අපට කම්පණයකට වඩා හිතට යම්කිසි ධෛර්යයක් මතු කරගන්නට පුළුවන් මෙය මගේ සිත පරීක්ෂා කරන්නට සිත පුහුණු කරන්නට සුදුසුම අවස්ථාවක් කියලා. අපිට මතකයි පසු කාලෙක අපේ සහෝදරයෙක් මිය ගියා. හදිසියෙම වැඩ කර කර ඉන්නකොට පලංචියෙන් වැටිලා ඔළුව බිම ඇනිලා මොළය තැලිලා ඔළුව ඇතුළට ලේ ගිහිල්ලා දින කිහිපයක් දැඩි සත්කාරයකකේ හිටිය අවසානයේ ඔහු මරණයටපත් වුණා. දැන් මේ දේහය ගෙනවිත් පාංශකූලයේ දෙන අවස්ථාවේ අපිත් සම්බන්ධ වුණා. ඉතින් අපි අනුශාසනාවක් කළා. අනුශාසනාවෙන් පස්සේ ගිහි කතාවාරයේ ලැබුණාම දැන් ඒ සහෝදරයා පිළිබඳව අර ගිහි කතාවාරයේදී ඔහුගේ ಗುಣ සජ්ජායනා කරනවා. ඔහු ජීවත් වෙලා ඉන්න කාලේ මේ මේ විදිහට අනිත් අයට උදව් කරා, උපකාර කළා ආදිවස්. දැන් ඒ අයියා අපි පුංචි කාලේ අපේ පවුල නඩත්තු කරන්නට හේන් ගොවිතැන් කරන්න කුඹුරු ගොවිතැන් කරන්න ඒ හැම දෙයකටම වෙහෙස මහන්සි වුණු කෙනෙක්. ඒ නිසා එක්තරා කෘතවේදී හැඟීමක් අපේ සිත් තුලක් තියෙනවා. දැන් අර ගිහි කතා වාරයේදී නැවත නැවතේ ගුණයන් සිහිපත් කරනකොට අපි පුටුවේ වාඩි වෙලා ඉන්නවා මම මගේ මනස පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවා මට මොකද හිතෙන්නේ. ඒ වෙලාවේ මට දැනුණු දේ තමයි ඕනනම් අර කියන காரணාත් එක්කලා අවිචාරවත්ව සිත මෙහෙවාගෙන ගියොත් හැඟීම් බර වුණොත් අයෝනිසෝ මනසිකාරයෙන් සිතන්නට ගත්තොත් මට ඕන නම් කඳුළු සලලා කෑ ගහලා අඬන්නට ආවේගයක් මතු කරන්න පුළුවන් ස්වභාවිකව බලහත්කාරයෙන් නෙමෙයි අමුතුවෙන් නෙමෙයි ව්‍යාජව නෙමෙයි ඇත්තටම ඇතුළතින් ඒ ශෝකය මතු වෙන්නට පසුබිම තියෙනවා නමුත් ඒ වගේම මට ඕන නම් සිහිනුවණින් යුක්තව ධර්ම සංඥාවෙන් යුක්තව ඒ පිළිබඳව සිහිපත් කළොත් දහම දකිමින් සිත ප්‍රත්‍යවේක්ෂා කරන්නට ජීවිතය පිළිබඳව දකින්නට එය කමටහනක් කොටගෙන යථාර්ථය දකින්නටත් එය අවස්ථාවක් කරගන්නට පුළුවන්. ඉතින් අපි නැවත නැවත මේ පැත්තට මේ පැත්තට දෝලණය කරලා බැලුවා ඕනනම් අයෝනිසෝ මනසිකාරයත් එක්ක හැංගීම් බලව ශෝකය පිට කරන්නට පුළුවන් ඕනනම් සිහි බුද්ධිය අවදි කරගෙන ඒ යථාර්ථය දකින්නට පුළුවන්. ඉතින් අපේ මනස හැම විටම ඔය தત્ත්වය තමයි පවතින්නේ. තවම ක්ලේශයන් දුරු කරලා නැතිනම් ඒ ක්ලේශය ඕනම අවස්ථාවක මතුවෙන්නට පුළුවන්. හැබැයි මතුවෙන්නේ නිකම්ම නෙමේ අපේම දුර්වලකම නිසා, අපේම අයෝනිසෝ මානසිකාරය නිසා. ඒ නිසා යෝනිසෝ මනසිකාරය අවදි කරගත්තොත් අපිට පුළුවන්කම තියනවා ඒ தත්ත්වේ පාලනය කරගෙන ධර්ම සංඥාව මතු කොටගෙන ඒ අවස්ථාවම කමටහනක් කරගන්න. ඉතින් මේ කාරණා කුඩා කාලේ ඉඳලම අපිට පුහුණු කරන්න පුළුවන් නම් දරුවන්ට පවා එය විශේෂයෙන් වැදගත් වෙනවා. අද බොහෝ කොට දරුවන් හදනකොට සුවය පහසුව පැත්ත කියා දෙනවා විනා ජීවිතයේ යථාර්ථය හුඟක් වෙලාවට පැහැදිලි කරලා දෙන්නේ නැහැ. නමුත් සමහර මව්පියෝ ඉන්නවා තමනුත් ධර්මයේ පුහුණු කරනවා දරුවන්ටත් ඒ බව පුහුණු කරවනවා. අපි දන්නා එක් තරුණ යුවලා ඒ අයට පුතාලා දෙන්නෙක් ඉන්නවා පුංචි දරුවෝ දෙන්නේ. ඒ අයට සරුංගල් හදලා දීලා සරුංගලේ යවනකොට තාත්තත් එක්කලා දැන් හදිසියෙම සරුංගලේ කඩාගෙන ඈතට යනවා. දැන් අර දරුවා අඬනවා. අඬනකොට වෙන තාත්තා කෙනෙක් නම් කියන්නේ පුතා අඬන්න එපා මම සරුංගලයක් හදලා දෙන්නම් කියලානේ. දැන් මේ තාත්තත් ඒක කිව්වා. හැබැයි ඒකත් එක්ක තව දෙයක් එකතු කළා. පුතාට මං හෙට තව සරුංගලයක් හදලා දෙන්නම්. හැබැයි පුතා මතක තියාගන්න ඒ සරුංගලෙත් යම් දවසක කඩාගෙන ගිහිල්ලා පුතාට ඒකත් අහිමි වෙනවා. එතකොට ඔයා හුඟක් දේවල් වලට ආස කළාට ආදරය කළාට කැමති වුණාට ඒවා යම් යම් අවස්ථාවලදී අහිමි වෙනවා. ඒ බව දැනගෙන පාවිච්චි කරන්න දැන් අර පොඩි දරුවට මහා ගැඹුරු යථාර්ථයක් වැටහෙන්නේ නැතුව ඇති. නමුත් අද මම කැමැත්තෙන් යවපු සරුංගලේ කඩාගෙන ගියා මට ඒක නැති වුණා. හෙට තාත්තා සරුංගලයක් හදලා දෙනවා. ඒකත් මට නැති වෙනවයි කියන බව මනසේ කොනක සටහන් වෙනවා. මේ කාරණා නැවත නැවත දරුවන්ට කියා දෙනකොට ඒවා හිතන්නට පෙළඹෙනවා. එතකොට ඒ දරුවා තුළ මූලික වශයෙන් සුතමය ඥානයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ හිතනකොට කල්පනා කරනකොට චින්තාමය ඥානයක් ඇති වෙනවා. ලොකු මහත් වෙනකොට ජීවිතේ ප්‍රායෝගිකව අත්දකිනකොට භාවනාමය ඥානය තුලින් ඒ දැක්ම තහවුරු කරගන්නට පුළුවන්කම මෙන්න මේ විදිහට පින්නතුනේ අපේ ජීවිතයේ අපට මේ ධර්මකාරණා පුහුණු කරන්නට සුදුසුම අවස්ථාව තමයි කරුණක් එළඹෙන අවස්ථාව. ඒ කරුණක් එළඹෙන අවස්ථාවේදී අපි ඒ පුහුණු කරන්නේ නැතුව මගහැර යනවා නම් එහෙම නැත්නම් ඒක යට කරන්න අමතක කරන්නට ඒකත් එක්ක පොරබදනවා නම් එහෙම නැත්නම් ස්වභාවිකව ගිලිහිලා යන්නට ඉඩ හරිනවා නම් ඒ හැම අවස්ථාවකම අපට සිද්ධ වෙන්නේ අලාභයක් පමණයි. ඒ වගේම තව සමහර වෙලාවට අපට සිද්ධ වෙන අනර්ථයක් තමයි ඒ මියගිය පුද්ගලයාගේ ගුණය සිහිපත් කිරීම සුදුසුයි ගුණ සිහි කිරීම වරදක් නෙමෙයි නේද ඒ කරපු යහපත සිහි නොකර හිටියොත් ඒක අසත්පුරුෂකමක් නේද කියලා අපේ මනසින් එක්තරා වරදකාරී හැඟීමක් ඇති වෙනවා ඒ දේවල් අමතක කරන්න උත්සාහ කරනවා. එතකොට අපි හිතන්නේ ಗುಣ සිහි කිරීම වරදක් නැහැනේ කියලා ಗುಣ සිහි කරන්න උත්සාහ කරනවා. හැබැයි ಗುಣ සිහි කරන්න කියලා සිහිපත් කරනකොටම ගුණයත් එක්කලා අපේ අයෝනිසෝ මනසිකාරයත් මතුවෙනවා. එතකොට ආපහු ශෝකයටම සිත ඇදගෙන වැටෙනවා. එතකොට ಗುಣ සිහි කිරීමේ වංචනික හැඟීමෙන් අපේ සිත උපක්‍රමශීලී වෙනවා. අර ශෝක භරිත වෙන අරමුණ යලි යලි සිහි කරා. අපේ මනසම ඇතැම් වෙලාවට Taman කැමති දේවල් කරන්නට විවිධ උපායන් යොදනවා. ඒක සිතේ ස්වභාවය. ඉතින් ඒවා හරියට හඳුනා ගන්නට බැරි වුණොත් අපි සමහර වෙලාවට මියගිය පුද්ගලයාගේ ගුණය සිහි නොකර ඉන්නට හොඳ නැහැ. ගුණය සිහි කරන්නට ඕන කියලා ඒ මුලාවෙන් අපේ සිත ශෝකයට පමුණවා ගන්නවා. දැන් මේකෙන් අදහස් කරන්නේ ಗುಣ සිහි කරන්න එපා අමතක කරලා දාන්න කියන එක නෙමෙයි. ಗುಣ සිහි කරන්න ඕන. නමුත් සිහිනුවණින් යුක්තව. සිහිනුවන නැති වුණොත් අපි ಗುಣ සිහි කරනවා කියන සංඥාවෙන් අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව හැඟීම් වලට වහල් වීමයි අපි අතින් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා බලහත්කාරයෙන් සිතට ඇති වුණු පීඩාව අමතක කරන්න උත්සාහ කරන්නෙත් නැතිව එය මගහැර යන්නට වෑයම් කරන්නෙත් නැතිව ඒ වගේම ස්වභාවිකව වියකිලා යන්නට නිහඬව බලා ඉන්නෙත් නැතිව ಗುಣ සිහි කරනවා කියන මුවාවෙන් ශෝක බරිත වෙන්නේ නැතිව මේ පැමිණි අවස්ථාව කමඨහනක් කොටගෙන තමන්ගේ සිත පිළිබඳවත් ලෝක ධර්මතාවයන් පිළිබඳවත් නිවැරදිව අවබෝධ කරගන්නට උත්සාහ කිරීමයි ඥානවන්ත පුද්ගලයා විසින් කළ යුත්තේ ඒ සඳහා සිහිනුවන අවදි කර ගැනීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා උපකාරයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රියමනාප වූ සියලු දේ වෙනස් වෙනවා ඒ යම් මොහොතක අහිමි වෙනවයි කියන බව ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සෑම දෙනා විසින්ම නැවත නැවත සිහි කිරීම අවශ්‍යයි කියන බව. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කල් වේලා ඇතිවම මේ කරුණ මේ දහම් කරුණ මෙනෙහි කරන්න නිතර නිතර මේ ප්‍රියමනාප වූ සියල්ලක් වෙනස් වෙනවා ඒ වයින් වෙන් වෙන්නට යම් දවසක සිද්ධ වෙනවායි කියන බව කල්ැතිවම සිහි කරන්න ඉන් අනතුරුව ඒබඳු දේ ප්‍රායෝගිකව අත්දකින්නට ලැබුණු තැන ඒ දහම උපකාර කරගෙන ඒ අවස්ථාව කමටහනක් කොටගෙන සිත පුහුණු කරන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනෝ මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත්